දැන් ඔබට හිතෙන්න පුළුවන් ඒ ඒ වගේ ඉතින් කොහොමද එහෙනම් වෙන්නේ? අපට එහෙනම් අපි හරිම අසරණයි. ඔව් අසරණ. අපි සරණක් වෙලා වගේ නිකන් ඉන්නේ එතකොට. අසරණ බව දැනිය යුතුද නැද්ද? දැනිය යුතුයි. කොහොමද? ඇට මිදුළු දක්වා දැනෙන්න ඕනේ. දැනෙන්න ඕනේ නැද්ද? අසරණ බව දැනුණාමනේ මේ සරණක් හොයන්නේ. අපිට තියෙන්නේ මොකද? අසරණ බව දැනෙන්නේ. අනිශෝක් එකට අපිට තේරෙනවා. අපි සරණක් වෙලා. ඉතින් ඇට මිදුළු දක්වා දැනෙන්න තුනට පස්සේ සරණක් හොයාවිද අසරණ බව දැනුණ තැන විතරයි සරණක් වෙන්නේ. හොඳටම දැනෙන්න ඕන අසරණ අන්ත අසරණයි කියලා. නිකන්නේ අන්ත අසරණ බව දැනෙන්න ඕනේ. දැනුණට පස්සේ තමයි නැමින්නේ. නැත්තම් අපට මොනවා හරි ෂෝක් එකට කරගන්න දේ ලකුණක් දාගෙන අපිට ෂෝක් එකට ඉන්න පුළුවන් නම් අසරණ බවක් දැනෙනවද? ඉතින් අපිට පුළුවන් මේ පුවක් අසරණක් තියෙනවනේ අපිට. අන්ත අසරණ බව දැනුණාම සරණ හොයනවා. නැත්තම් සරණ හොයන්නේ නැහැ. සරණ හොයනකොට නැමෙනවා. එකම දේ අන්න ඒක. ලෝකේ අපි මොන විදිහකට කැරකිලා ගෝතාගෙන මොන විදිහට හිතුවත් ඒ ඔක්කොම මොනවද? මනෝවිතක්ක. මොනෝ විදිහට හිතමද මනෝවිතක්ක. මනෝවිතක්ක මොකෙන්ද එන්නේ? ඊතෝජාවලි. ඊතෝජා ප්‍රශ්නේ හම්බෙලාද? නෑ. නැමීමෙන් හැර ප්‍රශ්නේ හම්බෙන්නේ ඒක නිසා හොඳට තේරුම් ගන්න එහෙනම්. මූලිකම තැන කොහොමද? හැබැයි ඒක එකපාරට බලෙන් කරන්න බෑ. අන්න ඒකයි වැඩේ තියෙන්නේ. බලෙන් කරන්න පුළුවන් නම් මෙච්චර කැඩි කරනවනේ නේ. ඒකට ලෞකික සම්මාදිට්ඨිය උපරිම තියෙනට ඕනේ. දකින්න විදිය අපි කහ පැහැදිලි කරලා පෙන්නවා. ජීවිත අවබෝධ කරගත්ත ශ්‍රමණවරු ඉන්නවා කියලා දකින්න විදිය ඇති වෙන්න ඕනේ. හිතන විදිය නෙමෙයි දකින්න විදිය. අම්මා තාත්තා දකින්න විදිය වගේ දකින්න විදියක් වෙන්න ඕනේ. ඒකට මම උපමාවකුත් තරම් පෙන්නවා කෝමා එකක් හැදිච්ච කෙනෙකුට අම්මා තාත්තා කියලා දෙන්න ඕනේ, හඳුන්වලා දෙන්න ඕනේ මේ අම්මා තාත්තා කියලා. එහෙම ශ්‍රමණ බ්‍රාහ්මණවරු වෙන්න බෑ. ශ්‍රමණ බ්‍රාහ්මණවරුටත් ආ ඔව් මේ ජීවිත අවබෝධ කරගත්ත අයලු මේ කට්ටිය අය අය අය අය අර අම්මා අර අම්මා අර තාත්තා අර තාත්තා. ඒ වගේ නෙවෙයි. ඉතින් ඒක නෙමෙයි. අම්මා තාත්තා දකිනකොට දකින විදිහක් තියෙනවනේ හිතන්න ඕනේ නෑනේ. කොහොම එකක් හැදුණා නැති අවස්ථාවේ. ඒ විදිහේ ලෞකික දිට්ඨිය තියෙන. එතකොටයි නෙමෙන්නේ. නැත්තම් නෙමෙන්නේ. අපට අම්මා තාත්තා මොකක් හරි කියනකොට අසාමාන්‍ය විදිහේ නැමීමක් එනවනේ. අන්න ඒ වගේ දෙයක් වෙන්න ඕනේ. ඒක ඕනම ශ්‍රමණයෙකුට තියෙන්න ඕනේ. අර්ථය වාංගන්දි වැරදි නම් අයින් වෙන එක වෙනම එකක්. එතකොට ඒක ඊළඟට විහිතන ගතිය. නැත්තම් ඒ වෙන්නේත් නෑ. හිතන්න නැත්තා ඉතින් ආයි මොකද්ද අප්පා මේ තයිතෝ ජායිතෝ ජා කියනවා මේ Taman තුලින් මොකද්ද මේ හිතන්නේ නැත්තම් ඒත් නෑ නේද ඒත් නෑ හිතන්නත් ඕනේ ලෞකික දිට්ඨිය තියෙන්නත් ඕනේ ඊළඟට ඉතින් ආයාසෙන් හරි ගුණධර්ම උරු කරන්නත් ඕනේ මොකද ගුණධර්ම තියෙනවා නම් ඉතින් ඒත් නෙමෙනවනේ ආයාසෙන් හරි මොනවද ඍජු මෘදු කර්මයන්. මෘදු කියන එක අපි ගොඩාක් පැහැදිලි කරානේ. මෘදු කියන්නේ අර හරියට හොඳට අනාපු මැටි ටිකක්. හොඳට පිරිසිදු පිරිසිදු වෙච්ච උණු කරපු රත්තරන් ටිකක්. වෙන වෙන පිට වෙන පිට කෙනෙකුට නමලා හදන්න පුළුවන්. දැන් වෙන්නේ මොකද? අපි කොහෙන් හරි අපේ ටිකක් තියෙනවා නම් වෙන පිට කෙනෙකුට නමලා හදන්න පුළුවන් බෑ. නමලා හදන්න බෑ කැඩෙනවා. මොකක් කර කියවට පස්සේ කැඩෙනවා. දැන් වෙන පිට කෙනෙකුට නමල හදන්න පුළුවන් නම් පොඩි දෙයකටකටවත් මොනවත් කිව්වට මොන කාරණාවකින්වත් කැඩෙන්නේ නැහැ. හිත ගැටෙන්නේ නැහැ. ඒ මුදු වෙලානේ. දැන් මුදු කෙනෙකුට ඕන දෙයක් කියන්න පුළුවන්. මුදු නැති වුණාට පස්සේ පොඩි දෙයක් ඇති ගැටෙනවා. ගැටෙනවා, හිත වික්ෂිප්ත වෙනවා, හිත නොසන්සුන් වෙනවා. අන්න මුදු නැතිකම. මුදු වුණා නම් ඒ වෙන්නේ නැහැ. නැමුණා නම් කුයි කරවුණා නම් ඒ වෙන්නේත් නැහැ. ඔන්න ඕවා ඔක්කොම ඇති වෙන්නට ඕනේ. ඉතින් මෙවුවා හිත හිතා හිත හිතා හිත හිතා ඇති කරගන්නට ඕනේ. හිත හිතා ඇති කරගත්තොත් තමයි අපට පින්වතුනි ලැබුණු මේ උතුම් අවස්ථාව තුළින් මේ ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ධම්මනාවා සූත්‍රය හොඳට හිතට ගන්න. හිතට ගත්තොත් ඔබ හැදෙන්න උත්සාහ කරනවා. එයාට බැරි වෙයිද ධහම දකින්න පුළුවන්. පොඩි හෝ කොනක් තියාගන්න ඕන බැරි වෙයි කියලා. ධහම දකින්න. මොකක්ද යාගේ තියෙන්නේ? මට සවදාව සත්පුරුෂයෙක් වෙන්න බෑ කියන එක. ඒක නෙමෙයි. පොඩි හෝ කොනක් තියාගෙන ඉන්නවනම් අපට මේ දහම දකින්න බෑයයි කියලා. එයා හිතන් ඉන්නේ මට කවදාවත් සත්පුරුෂයෙක් වෙන්න බෑ කියලා. සාධාරණයි ධර්මය ඇහෙන්නේ නැත්තම්. එතකොට සත්පුරුෂයෙක් වෙන්න බෑ කියන ඉතන එක නෙමෙයි සාධාරණයි. ධර්මය ඇහෙන්නේ නැත්නම් සාධාරණයිනේ. එතකොට ඉතින් වෙන්න බෑ නේ අවබෝධ කරගන්න. ධර්මය ඇහෙන්නේ නැහැ කියන්නත් බෑ. එතන අසත්පුරුෂ ගතියක් එනවා. ඇයි? ධර්මය නම් නෙවෙයි නම් ඇහෙන්නේ ඒක ඒක ඉදලා ඉන්න එකත් වංචනික බවක් නේද? වංචනික බවක්. එතකොට එහෙනම් කොහෙන් ගත්තත් තියෙන සත්පුරුෂකම. ඒක පැත්තකින් එනවා වංචනික බවෙන් සත්පුරුෂකම අනිත් පැත්තෙන් එනවා මේ ධර්මයේ කෙරෙහි තියෙන සැකය අසත්පුරුෂකම කොහෙන් ගත්තත් ඒක එන්නේ. එහෙනම් අපි හොඳට තේරුම් ගන්න මේකට අපි කොහොම යමු වෙන්නට ඕනද කියලා. හොඳයි. ශ්‍රී